තව කරුණක් සායනාස දැන් අපිට පුද්ගලයෙක් ගැන සිහි කරනකොට සායනාස අපිට විදර්ශනාවෙන් හිතන්න පුළුවන් මේ ආහාරයෙන් හටගෙන තියෙන්නේ එහෙම කියලා සායනාස ආහාරය ගැනම සායනාසතර කියන්නේ මම කියන්නේත් ආහාරයක් ඒ වගේ සායනාස එහෙම එහෙම කමටහනක් තියාගන්න ඒකත් සායනාස අවබෝධයෙන්ම දැන් ආහාරය කියන එක සායනාස අර ගොඩක් ඒකට මේ මනස යනවා සයනසක ෆැමිලිය නිසා එහෙම සයනස දැන් දරුවා කියලා සිහි වෙනකොටත් සයනස ආහාරයෙන් හටගෙන කියලා ඒක සයනස මනසට කාවද්දලා ඒ කියන්නේ ඒ කියන්නේ චින්තාමය වශයෙන් හරි භාවනාමය වශයෙන් හරි සයනස එහෙම ඒ කරන එක හරිද සයනස දැන් ඔබතුමී ආහාරය කියලා කියන්නේ මොකේකටද සයිනස් දැන් අපි ගන්න ආහාරයේ සයිනස් දැන් දැන් දවස් කියන්නේ ගන්න ආහාරය පමණක් නෙවෙයි ආහාරය ගන්න ආහාරය කියන්නේ කබලින්කාර ආහාර. එතකොට බුදුදහමේ ආහාරය හතර ආකාරයෙන් කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. එතකොට අපි දරුවා කියලා ගන්නකොට ඒ දරුවා කබලින්කාර ආහාරයෙන් සැකසුණු කෙනෙක්. හැබැයි කබලිකාර ආහාරයෙන් සැකසුණු දරුවා පිළිබඳව මගේ මනසේ ඇති වෙනවා විඥානාහාරයක්. ඒ කියන්නේ ඒ දරුවා කියන සංඥාවත් එක්කලා දරුවා දකිනකොටම චක්කු විඥානය. ඊට පස්සේ චක්කු විඥානයෙන් මගේ මනස පෝෂණය වෙනවා. ඒ පිළිබඳව මනෝ විඥාන පහල. එතකොට මගේ මනසේකෙන් පෝෂණය වෙනවා. ඊපස්සේ පස්ස ආහාර ඒ ඒ දරුවා කියන ආරම්මණය මනසින් ස්පර්ශ කරනවා. ස්පර්ශ කරන නිසා තමයි මේ චිත්ත පරම්පරාව ඇති වෙන්නේ. ඊට පස්සේ දරුවා කියන අරමුණ ස්පර්ශ කරනකොට මනෝ සංචේතන අපි පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර වශයෙන් ඒ සම්බන්ධව මනෝ සංචේතනවන් පහළ කරනවා. ඒව නිසා තමයි මේ සසර ගමන පවතින්නේ. ඒතර දරුවා පවතිනවා කබලින්කාර ආහාරය නිසා දරුවා කියන සංඥාවෙන් අපි අරමුණ ගන්නකොට පස් ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියන ත්‍රිවිධ ආහාරයකින් තමන් පෝෂණය එතකොට මේ දෙපැත්තම අපිට පැහැදිලිව දකින්න පුළුවන් නම් ඒක විදර්ශනාවට මඟ. පින්සයන්ස දීර්ඝායසන් එනසවස බොහොම පින්සයන්ස වැටහුණා දීර්ඝායසම වේවා. හොඳයි.